ගෞරී මහත්මිය අවසරයි ස්වාමීන් වහන්ස වහන්සේ දැන් ඉස්සෙල්ලා විස්තර කෙරුවා අපි අර දානය දෙනකොට සත්වෙකුට දානය දෙන වගේම ඊට ඊට වැඩිය දැන් මිනිස්සෙකුට දුන්නම කොහොමද එයාගේ එයා ලෝකයට යහපත් ක්‍රියා කරන ප්‍රමාණයට ඒකේ ಗುಣභාවය වහන්සේ ඒක බොහොම පැහැදිලි ලෙස මේ පැහැදිලි කෙරුවා මට පොඩි ප්‍රශ්න නැගුණා සවනස දැන් ඔය කතාවම තමයි දැන් අපි අපේ ගෙදරට එනවා දැන් කවුරු හරි මිනිස්සෙක් එයා දැන් අපි කිව්ව මෙයා කෑමක් ඉල්ලගෙන එනවා හරි එහෙම එනවා. ඉතින් අපි එතකොටදී දැන් එතනදී කෑම හරි දාණය හරි සල්ලි හරි මොන හරි දීලා එතකොට ඒ මිනිස්යාගේ ජීවිතේ වැඩිලා ඒ මිනිස්යාගෙන් යහපතක් වෙනවා කියන එකෙන් තමයි වහන්සේ දැන් තේරුම් කළ දුන්නේ. අපි ඒ එන කෙනා හොරෙක්ද නැත්නම් උඩුකාරයෙක් වුණත් එතනදී ඒ අපේ එයාගෙන් අයහපතක් වෙනවා නම් අන්න එතන මොඩ පොඩි ගැටේමක් තියෙනවා දැන් ඒක ඒක ඉතාම වැදගත් කාරණයක් මොකද දැන් බුදුරජාණන් වහන්සේ ඔය නිසා තමයි විචේය දානං දාතබ්බ විමසා බලා දන් දිය යුතුයි කියලා දේශනා කරනවා. විමසා බලා දන් දෙනවා කියලා කියන්නේ මේ මනුස්සයා කුඩුකාරය කියලා නොදී ඉන්න කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙකුට නොදී ඉන්න කියලා කියන්නේ හැබැයි අපි දක්ෂ වෙන්නට ඕන දැන් දානේ පරමාර්ථය අපි සන්තක දෙයින් ලෝකෙට යහපතක් කිරීමනේ. එහෙම නැතු අර මනුස්සයාට දීලා සිල්වතාට දීලා ගුණවතාට දීලා මගේ පිට වැඩි කරගන්න කියන ආත්ම තෘෂ්ණාව නෙමෙයි මේකේ පරමාර්ථය. මාපමණක් නෙමෙයි අන් අයත් හොඳින් ඉන්නවනේ මගේ ශක්ති ප්‍රමාණයෙන් මම අන් අයට සහාය ණය වෙන්න ඕන ඒගොල්ලන්ගේ යහපත සඳහා. එතකොට දැන් අර මනුස්සයා යමක් ඇවිදින් ඉල්ලනවා. අපිට පේනවා ඇත්තට මේ මනුස්සයාට යම්කිසි අවශ්‍යතාවයකුත් තියෙනවා. හැබැයි දැන් මේක දුන්නොත් අනිවාර්යෙන් ගෙනහිල්ලා ඒ මනුස්සයා කුඩු ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඒ බඳු තැන්වලදී අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ මනුස්සයාට සිද්ධ වෙන අනර්ථය වළක්වලා යහපත කරන්න පුළුවන් නම් ඒක කරන්න. එහෙම බැරි නම් අනර්ථය නම් බරපතල ඒ අනර්ථය වළක්වලා යහපත නොකර හිටියත් කමන්නේ අනර්ථය වළක්වන්න පුළුවන්. අනර්ථයට වඩා කරන්න පුළුවන් යහපත වැඩි නම් ඒ අනර්ථය පොඩි නම් අපි යහපත වෙනුවෙන් කැප වෙනවා. මේ විදිහට ඒකට අපිට නිශ්චිත කාරණයක් ගන්න බෑ. ඒ පුද්ගලයාගේ ස්වභාවය මත අවස්ථාව මත අපිට තීරණය ගන්න. මම උදාහරණයක් කියන්නම්. අපි සමහර අවස්ථාවලදී කරන දෙයක්. දැන් අපි හිතමු දැන් අපේ දායක පවුලෙම පවුලකම කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ බොහොම අසරණයි. විටින් විට පන්සලට ඇවිල්ලා ඉතින් ඔය බෙහෙත් ගන්න ඕන. අරවා මේවා කී කී කාඩ් පෙන්න පෙන්න අරවා මේවා කර කර කීයක් හරි ඉල්ල ගන්න. ඉතින් එනකොටම අපි දන්නවා මේ ඉල්ල ගන්නයි එන්නේ මේ කියන ඒවා 100%ක් ඇත්තක් නෙවෙයි කියලා. හැබැයි දැන් එහෙමයි කියලා දැන් ඒ මනුස්සයාට නොදී ඉන්නත් හිතෙන්නේ නැහැ මොකද ඇත්තටම අසරණ මිනිස්සෙක්. හැබැයි ඒක දුන්නු ගමන් අපි මුදල් දුන්නොත් ඒක දුන්නු ගමන් අනිවාර්යෙන් ඒ මනුස්සයා බීමට ඇද්දවිච්ච කෙනෙක් ගෙනහිල්ලා දැන් ඇත්තටම බෙහෙත් ටිකේ අවශ්‍යතාවය ඒ මනුස්සයාට තියෙන්න පුළුවන්. තිබුණා උනාට සල්ලි අතර දීපු ගමන් ටක් ගාලා ඒක අරගෙන ඒ මනුස්සයාට මත්පැන් ටික බොන්න තමයි මතක් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔන්න පහුගිය දවසකත් මට ඇවිල්ලා කිව්වා හම්දුනේ මේ බෙහෙත් ඉවරලා බෙහෙත් ටික ගන්න ඕනේ මෙන්න මෙච්චරක් මුදල් යනවා. ඊට පස්සේ මං කළේ මම කොලයක් අරගෙන මගේ නමයි ටෙලිෆෝන් නම්බරේ ලියලා මං දුන්නා. ඕක අරගෙන යන්න හන්දිය ෆාමසියට ගිහිල්ලා ෆාමසියට මේක දෙන්න බෙහෙත් තුඩුවක් දෙන්න දීලා බෙහෙත් ටික බිල දාලා ওই නම්බර් එකට මට කෝල් එකක් දෙන්න කිව්වා. ඒතකොට මම ෆාමසියේ ඉන්න කෙනත් එක්කලා මං කතා කරගන්න මේකේ බිල මං ගෙවන්න. හිතුවා බෙහෙත් ටික අරගෙන ගෙදර යන්න. දැන් එතකොට දැන් ඒ මනුස්සයාට බෙහෙත් ටිකක් ලැබුණා. ඊළඟට අර මත්පැන් බොණ්ඩ තියෙන ඉඩ කඩෙනොත් වැළකුණා. එතකොට එයා ඒකට ඉච්චර සතුටු වෙන්න නැතුව ඇති. නමුත් ඒක මට අදාළ නැහැ. අපේ පරමාර්ථය වෙන්නේ ලෝකෙට යහපතක් කිරීම නම් විපත වළක්වමින් අර යහපත කරන්න අපි ප්‍රඥාවන්ත වෙනවා. ඉතින් ඒකට ටිකක් කැප වෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි දීලා ඉවර වෙලා පස්සේ නිකන් පසුතැවුනට වැඩක් නැහැ. ඒ යකායකෙන් කුඩු ගැහුවක් දන්නේ නැහැ මත්පැන් බිව්වක් දන්නේ නැහැ හාමුදුරන්ට දීපිට හාමුදුරුවෝ විකුණුවද දන්නේත් නැහැ එහෙම නැත්නම් ඒක නිකන් නාස්ති වෙනවද දන්නේ නැහැ එතකොට දැන් දීලා ඉවර වෙලා අපි ගැන හිතුවට වැඩක් නැහැ ඒක විමසා බලා දීම නෙමෙයි ඒකෙන් කරගන්නේ නිකන් අපි අර අපේ හිත දූෂ්‍ය කරගෙන කරපු කුසලයේ විනාශ කරගන්නේ. ඒක වැඩකට ඇති දෙයක් නෙමෙයි. දෙන්න කලින් දෙන්න කලින් විමසලා බලන්න ඕන, ਵਿਚාරපූර්වක වෙන්න ඕන. ඇත්තට මේ කරන්න යන දේ මේකෙන් හොදක්ද වෙන්නේ, හොදට වැඩි නරකක්ද? එහෙම නැත්නම් පොඩි හානියක් වෙලා වැඩි හොදක්ත වෙන්නේ. ඉතින් ඒ වගේ අර අපි ඉස්සෙල්ලා කතා කළා වගේ සාපේක්ෂව තමයි අපිට 100%ක්ම නිර්දේශ කරන්න බෑ මේ අපි කරන දේෙන් හොදක්ම විතරයි වෙන්නේ කියලා. මොකද අපිට එහෙම තුන් කල් දක්නා ඥානයක් ඇතුව වැඩ කරනවත් නෙමෙයි. අපි හිතන විදිහට මිනිස්සු දේවල් වල පවතිනවත් නෙමෙයිනේ. ඉතින් අපිට හැකි උපරිමේ දැනට තියනවට වඩා තව පොඩ්ඩක් හරි ඉස්සරහට ගිහිල්ලා හිතලා කල්පනා කරලා අනුන්ට සිද්ධ වෙන විදිහට. මොකද දැන් දන් දෙනවා වගේම අපේ වගකීමක් තමයි දුකටපත් වෙන පුද්ගලයා දුකින් මුදවන එක. මෙත්තාවෙන් අපි අනික් අයගේ යහපත පිණිස කටයුතු කරන්න ඕනේ. කරුණාවෙන් ඒ අය වැටෙන්න යන අනතුර වළක්වන්නට. එතකොට ඒ අය අපට කපටිකම් කරනවා කියලා කෝප වෙන එක පමණක් නෙවෙයි ඒ කෛරාටික බව ඔහුට අනර්ථයක් නේ. ඉතින් ඒව අපට අර ආධ්‍යාත්මික වශයෙන් ගැඹුරින් දකින්න පුළුවන් වෙනකොට තමයි හැබෑවටම පුද්ගලයාත් එක්ක කුපිත වෙන්නේ නැතිව කරුණාමෛත්‍රියෙන් යුක්තව ඒ අනර්ථය වළක්වන්න පුළුවන්. ඉතින් අර ආධ්‍යාත්මික වශයෙන් දකිනවා කියලා කියන්නේ මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් එහෙම නෙමෙයි. ඒ පුද්ගලයා ළඟ මේ මොහොතේ ගොනු වෙන සාධක මත තමයි එතන කටයුතු කරන්නේ. දැන් මා තුල මතුවෙන සාධක අනුව මේ නාම රූප ධර්මයන් මේ පංචස්කන්ධේ ක්‍රියාත්මක වෙන විදිහ අනුව තමයි මෙතන වැඩ කරන්නේ. අතන ඉතින් එහෙම එහෙම සාධක නෙමෙයි එතන වෙනින් විදිහ සාධක ටිකක් තමයි ගොනු වෙලා තියෙන්නේ. ඉතින් එතනට දාපු ගමන් අර විදිහට තමයි ට්‍රැක් එක යන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපි උපාය යොදන්න ඕන පුළුවන් තරම් ඒවා වළක්වන්න. ඉතින් ඒක අපි ගැඹුරින් දැකලා ලෝකයේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා නම් විතරයි අපිට බඳු කැපකිරීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මට අදාළ නැහැ මිනිහ මම කරගත්තා මං දුන්නා එච්චරයි. මං අත්හැරියා මගේ පින්කම මං කරගත්තා. අන්න එහෙමද? ඒ කියන්නේ දැන් අපි මේ දන් දෙන්නේ අතහරින්න. එතකොට ඒ ගන්න මිනිහට මොන වුණත් කමන්නේ අමං අතහැරියා නම් එච්චරයි. ඉතින් ඊට වඩා හොඳයිනේ. කහලකොරට වීසි කරනවා. ඉතින් ඒ නිසා ඒ වගේ පදනමක නෙමේ දානය අපි පවත්වන්නේ සැබවින්ම ලෝකයට යහපතක් කරන. ඉතින් යහපතක් කරනවා නම් අපිට දැන්දී යම් යම් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක පස්සේ විමසලා බලලා වැඩක් නැහැ. කල්ලාතු විමසලා බලලා හැකියතාක් වළක්වන්නට උත්සාහ කිරීම දානෙහිම එක් අංශයක් වෙනවා. ප්‍රමාණවත් දෙ ටික Eh my God, no puedo, puedo meter Juan Sarnay.